බෞද්ධයෝ ඈ දැන් මෙතෙන් දැනගත් තියෙන සාමාන්‍ය බෞද්ධයෝ නෙමෙයි අපි ආර්ය පුද්ගලයෝ ඈ එතකොට උඩ පරම්පරාවක් අපිට තියෙනවා අපේ ජාතිය ගැන ගන්න ඕනේ සිංහල ජාතිය කියන්නේ මේ මිහිපිට සිටින ඉතාම ශ්‍රේෂ්ඨ ජාතිය සිංහල ජාතිය කියන්නේ කවදා හරි මේ සිංහල ජාතිය කියන්නේ සිංහල බෞද්ධයා අත තමයි සිංහල බෞද්ධයා තුළ තමයි අවසාන මොහොත දක්වා බුදුදහම පවතින්නේ ඒක අමතක නැහැ දැන් අර මුලවලනේ අපේ ජාතියක් පාවා දෙනවනේ නෑ මම මේ පිළිගන්න කොට වාගේ මම තේරෙදි බලන්නේ මම කියනවා මේ අත්දන්නවා දැක්කේ මොකද අත්දන්න එකක් දැක්කා භාවනා සීතල සමයන්දී ඉන්දියාවට ගියේ දැන් මේගොල්ලෝ භාවනා පෙන්නන්නේ බව දන්නවා යක්ෂේ පරි දෙන්නා භාවනා පෙන්නන්නේ ඉතින් සීතල කතා කරනවා ඉතිවරේ වගේ ඉන්නේ මෙයාට පින්නපාත යනවා යා පින්නපාත ගිහිල්ලා ඉන්න මේ ඉස්රායිල් සිවරේ අර කාන්තාව කියන්නේ තීතා බයයි දැන් මෙයාට තාගෙන ඊළඟට කියනවා තී බයව විනාශ කරලා දානවා මරණයටපත් කරනවා බය නැතුව ඉස්රායිල් කරනවා අලංකව මට මේක පූජා කරනවා කියලා ඉතින් පූජා කරනවා නමස්කාර කරලා පූජා කරනවා කියලා මෙයා බය කරනවා මෙයා යක්ෂයෙක් විදිහට අඟපානවා අනේ ඉතින් අර ඊට ගෙහිලා පින්නපාත ටික මුල කරන එක නැනිලා වගේ නතරට උස්සගත්ත ගියා. ඈ. යක්ෂ වේදයක් පින්නම් බලන්න. ගියේ කොහොමද දන්නවද? උඩින් ගියේ. අර ධම්ම ප්‍රකාරයෙන් නේද ගාවන <laughs> උඩින් ගියා යා. ඒක උස්සගත්ත. දැන් රාමණන් කරගන්න. රාමණා ඉතින් දිවින් කෑ ගන්න හොයනවා එන්නේ. ඒකවල දැන් වැඩි ශක්තියක් තියෙන කාරණකට රාමණාට රාමණා. රාවණා උඩින් ගියේ ගම්මොන්සු නැහැ. රාමන මොකද කරන්නේ? දුවනවා, හේතු දුවනවා, මෙහෙ දුවනවා, බලනවා, ආයෙත් ඒකත් එක්ක. ඉතින් බලන්න රාවණ රජුරෝ කියලා කියන්නේ අපේ මුතුන් මිත්තා. ඒ යක්ෂ නායකයා රාවණ රජුරෝ කියන්නේ අපේ මුතුන් මිත්තා. තේරුණේ? අපි රාවණාගෙන් පැවතගෙන යන අය. ඒ කියන්නේ යක්ෂයෝ කියන එකයි. ඒගොල්ලෝ නම් මන්දන්නේ මම නම් යක්ෂයෙක්යි. ඒක තමයි යක්ෂ ගැටිය. ඔව් ඔය යක්ෂය ගැන මම කියලා දෙන්නම්. අද පළවෙනි දවසකට මම මේ කටන්දරක් කියනවා අද ගන්න ගමන්. මේක නම් අරලා කියන්නේ අනේ මහාම තියෙන එක. ඔය දේවානම් පිටිස්ස රජුතුම අර මිහිඳු ආම්බුරු වැඩි වෙනානේ. අර කලවුරේ ඉඳගෙන කතා කළාලු. තිස්ස තිස්ස කියන කතා කළා. අර තියෙනා නේද? මිහිඳුලා කලවුරේ ඉඳගෙන තිස්ස තිස්ස කියනකොට දැරුවට දේවානම් පිටිස්ස රජුතුම උඩ උඩ බලනකොට මේ කට්ටිය දැකලා රැවටුණා. රැවටුනේ කවුරු කියලාද යක්ෂයෝ කියලා. රැවටුණා. එතකොට දැන් මම ඔය මාත්‍යාට රැවටෙනවා නම් ඔය මාත්‍යා වගේ කෙනෙකුට නේද රැවටෙන්නේ. ඔය විදිහට මුට මාස තියෙන කන්නාඩි දාගෙන මේ පොඩි වලට ඉල්ලා තියෙන කෙනෙකුට මම රැවටෙන්න ඕනේ. එතකොට මේ දේවානම් පීඩිත රජුව යක්ෂ මේ රහතන් වහන්සේලා දැකලා යක්ෂයෝ කියලා රැවටුණා. යක්ෂයෝ කොහොමින් ගැන්නේ? ශාන්ත දාන්ත නෑ ගැටුම් කළු ප්‍රභාස්වර රහතන් වහන්සේලා වගේ. ඒක නෙමෙයි රහතන් වහන්සේලා රැවටුණ යක්ෂයෝ කියලා නේද? මම කියන්නේ රහතන් වහන්සේලාට යක්ෂයෝ කියලා රැවටුණා නම් යක්ෂයෝ කවුරු වගේ ඉන්නවද? රහතන් වහන්සේලා වගේ ඉන්නවද? මේ බෝධ් එක තියෙන එක ඕනේ කිහිම්ම නම් මට ගමන්නේ බෝධ් එක කියන්නේ මොකක්ද නම් මට ගමන්නේ මම යක්ෂයෝ ගැන කතා කරන්නේ තේරුණානේ යක්ෂ බෝධියෝ කියලා කියන්නේ ඒ රාවණාගෙන් කරගෙන දෙන කච්චිය යක්ෂ බෝධ කියලා කියන්නේ තේරුණේ යක්ෂ කියන වචනේ තේරුම දක්ෂ කියන එක අදත් අපි කතා කරන්නේ මම යකෙක් කියලා නේද ඒක යක්ෂ වෙනක් කියලා කතා කරනවා නේ ඔය වෙලාවට කතා කරන්නේ අමාරු වැඩක් කරන්නේ මේක දක්ෂයෙක් විසින් කළ යුතු වැඩක්. දක්ෂයෙක් විසින් කළ යුතු වැඩක් නෙමෙයි. දක්ෂයෙක් විසින් කළ යුතු වැඩක්. ඉතින් මොන දක්ෂයෙක් නෙවෙයි. ඉතින් මේ මහා මාතකත්ව වෙනා මේ වගේ ෘෂිමත් පිරිසක් අනාගතයේ තේරෙන බව දන්නේ නැතුව ඒක ඇදලා තියෙනවා. නැන්නා කියන්නේ මේ මහා මාතකයේ තමයි සිංහල ජාතිය විනාශ කරලා තියෙන එක මේක අපක්‍රාන්තය. මම ඔබට කියන අපක්‍රාන්තය කියලා. සමහර කොට සිංහලයේ වන්ද රටා කියලා කරගහගෙන ඉන්නවා අපේ ජාතිය අපේ ජාතියේ ඉතිහාසය අවුරුදු 2500 සීමා කරේ කවුද ඒ මහානන්දනේ ඒක ඉස්සලා මේක හිතේ යාම මේ අර එහෙම දරු කියනියෝ තිරසන්න පෙරේතියෝ යක් බුදුහාඳුර යක්ෂව කන්න වෙන වෙලාවට වණ කිව්වා. වණ කියන්නේ ඇත්තේ ඔක්කොම ඒකේ යක්ෂයෝ කියනවානේ. බණ කියන්නේ කොහොම හිතෙන්නේ? ඒක බලන්න බලන්න නේද? අපිව පන්නලා මේ ධර්ම ධර්ම දේශනා කළා. ඒ ධර්මයේ ශ්‍රවණය කරලා ධර්මාර්ථමේ ලබාගත්ත විචාර මිනිස්සු ඉඳලා කෙල ධර්මන්නතර තිබුණා. ඒක උදාහරණ බණ කියලා කියන කාරණය. බල්ලන්ටයි කරුණුටයි. ත්‍යාගයෙන් කරන්නේ. ඉතින් මේව ඇත්ත වශයෙන්ම මට නම් කෑ ගහලා කියන්නේ නැහැ කියන දේවල්. මේ ඉතිහාසය ගැන කතා කරනවා නම් වෙන්න ආවිද නැහැ. අවුරුදු 35000 ඉතිහාසයක් තියෙනවා දිනෝසනේ අපිට. අවුරුදු 35000ක ඉතිහාසයක් දැන් ඔයාලට තියෙන්නේ. ඒක තමයි මේ පිටාස්කන්සියකට අපව සීමා කරලා අපේ මුතුන් පිටකට නිඳා වෙන විදිහට ඈ වැඩකට කරලා තියෙන්නේ. ඉස්සල්ලාම දතර චිකිත්සාව පිළිබඳව පොතේ කාමරය වෛද්‍යනය කරලා රාමරය උඩින් යන ප්ලේන් එකක් හදලා ඉපොත් ඉස්සරහා. කාරණාවක්. ඈ ඔන්න මේ අපේ පැරණි යන්ත්‍රාංගයේ තියෙන වටිනාකම. ඒකමනේ. ඉතින් සාංකදාන්ත සුන්දර එදිතර ප්‍රභාතම් ප්‍රභාව ප්‍රභාත්මක ශරීරයක් ඇති ආලෝකමත් ඈ වැදගත් කියන්න වචන නැහැ. කොටින්ම කියන අනුග්‍රහ කරනවා කියලා. යක්ෂයෝ කියන જાතිය. ඒක නේ රැවටුනේ නේද? <laughs> ඈ ඒ ලෝකෙන්නේ කිය ශ්‍රේෂ්ඨම જાතිය. යක්ෂයෝ කියන්නේ. අවුරුදු 35ක් අපේ ලංකාව පාලනය කළේ ඒකට. මේ මධ්‍ය ආසියාවෙන් කට්ටියක් ආවා. මේ මධ්‍ය ආසියාවෙන් තමයි මේ මේ මනුෂ්‍ය ප්‍රජාව හැමදෙයක්ම වීදිලා තියෙන්නේ. යුරෝපයේ කොටසක් ගියා, පෙරදිගට කොටසක් ආවා. පෙර ටික ඡාප්පය විශේෂයෙන්ම ඉන්දියා ආහාර. ඒකෙන් තියෙන්නේ ඔය ගල් පාලනය කරමින් ගොවිතැන් කරමින් ගංගා ආශ්‍රිතව සංක්‍රමණය වුණා. ආක්‍රමණය නෙමෙයි සංක්‍රමණය. ඒ ඉන්දියාවේ උතුරු ගෙඩේ තමයි මේ ඉන්දියාවට ඇතුළු වෙන්නේ. දැන් අපේ නම් උතුරු ගෙඩේ ඉන්දියාවේ ඉන්දියාවේ ඇතුළු ගෙඩෙන් තමයි ඔය ආර්ය සංක්‍රමණය වෙන්නේ. ඒ ආර්යයන්ට ලැබෙන හොඳ තාක්ෂණය විද්‍යාව ආර්ථිකය යුද හරම පිළිබඳව හැකියාව ඒ කට්ටිය සුදුයි ජවි වර්ණයේ සුදුයි හොඳ උසයි මහතයි ලස්සනයි කට්ටිය අදත් ඔය හින්දු කාරේ හරි ලස්සනයි නේද ඉන්දියා දාන්නේ නේරේම ලස්සන හරියට වෙන්නේ නැහැ ඒ ඒ කට්ටිය ගියා තමයි බුදුහාමුදුරුවෝ ඒ කට්ටිය ගියා තමයි ඒ කොමඩක් මේ හොඳ ආරෝහක සම්පන්න කියන්නේ ලස්සන ශරීරය ඇති හැම අතකින්ම දිනු වෙච්ච පිරිසක් ඉන්දියාවට සංක්‍රමණය වෙලා ගව පාලනය කරමින් බොවිතෙන් කරමින්. ඒතකොට ඉන්දියාවේදී කළු මිනිස්සු. ඒගොල්ලෝ ඉතර දිනුනේ නැහැ. මම මේ කියන්නේ අවුරුදු 20000කට යන. මොහින්දෝජාරෝ හරප්පා ශිෂ්ටාචාරය කියන කාරණා. ඉන්දියාවේදී ඒගොල්ලෝ කළු මිනිස්සු. අර සුදු මිනිස්සු ඇවිල්ලා කළු මිනිස්සුන්ට කිව්වා අපි කෝ සුර කිව්වා. භූසුර කියලා කියන්නේ මහ පොළොව මත ඉන්න දෙවිවරු කියලා. තේරුණේ? අර බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවානේ දෙවියන් දැකලා නැත්නම් ලිච්ඡරින් දකින්නේ කියලා. ලිච්ඡරින් හරි ලස්සනයි. දෙවිවරු දැකලා නැති කෙනෙක් ඉන්නවනම් ලිච්ඡරින් දකින්නේ කියලා. ඒතර මේගොල්ලන් දෙවිවරු හරි ලස්සන හරි දකින්නේ. දැකලා ආරෝග්‍යෙන් ජාති. ඊට පස්සේ මේගොල්ලන්ව භූසුර අපි භූසුර කියනවා. එතකොට ඒගොල්ල භූසුර වෙනකොට අනික් කට්ටිය අසුර ඔන්න මේගොල්ලෝ අපේ යුද්ධයක් කරනවා සුරාකම යුද්ධය කියන්නේ නෝකයි ඊළඟට මේ සුර කියන જાතිය කොහොම බල සම්පන්න જાතියක් නිසා ගැව්ව අසුරින්ට ගැවුණාට පස්සේ කොටසක් ඔය යාපනයේ පැත්තෙන් මෙහාට ආවා ලංකාවේ උතුරු දිනේ මෙහාට ආවා ඉන්දියාවේ දකුණු දිනේ දකුණට පන්න ගත්තා දැන් මේ තමිල්නාඩුව කියන ඉන්දියාවේ දකුණේ ලංකාවේ උතුරේ ඒ කලොන්නේ පොල් පන්න ගත්තා එතකොට ඉන්දියාවේ කිය ඉන්දියාවේ අයිතිය කියන එක කලු මිනිස්සුන්ට දෙන්නේ නැහැ. නිජකුන් නිජකුනේ ඉන්දියාව. එකමතේ ඉන්නකොට වෙන්නේ මදෝවත් නම් හත් කෝටියක් දෙමළ ඉන්නවා කියන්නේ නම් ලෝකේ අඟල් හතක් ඉන්නවා උන්ට ඉන්නවා. අඟල් හතක් වීමක් නැහැ නේද? මොකද හේතුව ඕනෝකා හේතුව. ඒගොල්ලන්ගේ නිජකම තමයි ඉන්දියාව. ඒගොල්ල මේ අර කට්ටිය ඇවිල්ලා ගාන කන්නකට කන්න කන්නතම කියන්නේ ඔය සංක්‍රමණය කියලා. ඔය ආර්යම යන්නේ. ඒගොල්ල කන්න කරා. මේ ටික අවබෝධය නැතුව දැන් මොන් හදන අපිට ගන්න. ඒ ගානේ වැඩේ ඉන්දියාවට නේද? ඒ සබාකරන්නේ ඔය ඉතිහාස දන්නවනම් උන් ගහන්නේ ඉන්දියාවට. හැබැයි ඉන්දියාවට ගාන තමයි තෑග කරලා තිබුණේ. ගාන්න. ඒක ගන්න දුනියක් තියෙන්නේ නැහැ. ලංකාව අල්ලගන්න නම් පටන් ගන්න ගන්න ඉන්දියාවට. ඔය ඉඩියක් එකපාර කරලා දන්නවා. ඒ නිසා මුත් එක දෙනා මේ කියන්නේ ලංකාව වල ලංකාව අඳගත්තා නම් නිකන් කෙලින්ම දෙන්නේ කොහටද? ඉන්දියාවට ගන්නන්නේ. ඔය තරම් ප්‍රබල ආයුධ වෙනස් තියාගත්තේ අපිට ගන්න නෙමෙයි. ඔය ඔය තුනේ ඔය ඉන්දියාවේ නැත්නම් අඳගත්තා නම් අපිට ගන්න පොසිටිව් ගන්න යුතුවක් කියලා ගන්න නෑ. අපි කරන්නේ පොස්කොත් පිළිබඳව. ඒක නෑ. ඔය තරම් යාපනයේ නම් එහාට ගහන්න පුළුවන් ආයුධ තිබුණා පාඩු දැන් පැහැදිලිව දැක්කනේ. ඉතින් ඔය ආයුධ පාවිච්චි කරේ නැත්තේ කොහොමද? මේ මේ මුට ගන්න ඔච්චර ආයුධයක් නැහැ. මුට පොඩි කියලා ඉන්නවා. නෑ. ඒ ටික තියාගන්න මම ගියා ගන්න. ඒක තියාගන්න. ඒක මට හොඳට තේරෙනවා. තේරුණා. ඉතින් මම මේ කිව්වේ ඔය මහින්දවල මොහින්දෝනාල වරප්පා ශිෂ්ටාචාරයෙන් කාලේ තත්වය. එන්නේ ස්වාප්‍රයෝගය ඇතිවෙනවා කාලේ. ඔය ඉන්දියාවේ දැන් මේ වටිනා සම්පත් කියන්නේ ඔය ඒගොල්ලන්ගේ තියෙන තාක්ෂණයේ විද්‍යාව කොහොම යට වෙලා තියෙන්නේ. ඔක්කොම පස්වලින් වෙලා දැන් කැණීම් කරගෙන යනවා තමයි. දැන් ඔය ධර්මාශෝක රජු හදපු ඒවා දැන් වෙලා නෙකිය ඉස්සර කරන්නේ. දේවල් වෙලා නෙකිය. ධර්මාශෝක රජු මොකද කරන්නේ? ඒ දැන් වල කණු හිතෙනවා. කවදා මේවා මතු කරගන්නේ කියන කණු හිතෙනවා. දැන් ඒවා තමයි කැණීම් වලින් මතු කරගන්නේ. දැන් මේ රෝගිනී සල්ලි වෙන තවත් කෙනෙක් කරනවා ඒ රෝගිනී සල්ලි වෙන කියනවලු මේ මහා මායා දේවිට හදා දුන්න කුටිය මහා මායා දේවිට බණ භාවනා කරන්න හදා දුන්න කුටිය තියෙන තැන දැන් අශෝක එක්කම්පියක් තියෙනවා ඒක ඔයාලා තියෙන දැන් ආරමයි එන්නේ දවස් හතේ බලන්න කුටියක් හදන්නවත් තව හතකින් පුළුවන් නේද <laughs> එතකොට මොකද වෙනස් වෙන්නත් පුළුවන් මේ ඉතිහාසයේ දැන් ඒවා හරනවා. එතකොට මේ පොතක ක්‍රමක්‍රමයෙන් මේක ඒ දේවල් වලින් මෙහෙට යනකොට අර අර පැරණි නටබුන් වගේ දේවල් නැහැ. අනාගතේ උපයා ගන්න. ඉතින් මම මේ කියාගෙන ගියේ ඔන්න ඔය වෙනකොට පින්නතුනේ මේ මේ අපේ හේත සෝපතේ කවුද දන්නවද මේකේ? ඔය ආර්ය වැටුණා ඉන්දියාවේ නාමකට. රාවණ මේකේ. රාවණ කාරණා කියන්නේ මුළු ලෝකෙන්නේ හිටපු ගණන්කාරයා. ඈ ලෝකෙන්නේ. මේ රාවණාකාරයන් තුන ඉන්දියාවට ලක්ෂයක් ඇවිත් යනවා එක. ඊට පස්සේ රාවණා මොකද කරන්නේ? ගිහින් ගෙනවා ලක්ෂයක්. ශාක්‍යයට ගාලා මාර්ගයන් පොඩි කරලා විද්‍යාංගනාවන් වාග්යන් බවට පත් කරගෙන ඉන්දියාවෙන් පොඩක කල්ලාගත්තානේ අද තියෙන රාවණා ගම් කියන්නේ. යන්න ඔය කියන්නේ නැද්ද කියලා කරන්නේ. මේ ලංකාව වගේ අගයක් තියෙනවා. ලංකාවේ කරන්නේ රාවණාතුරන් කියලා. ඔය ත්‍රිවේන්ද්‍රම් වලින් බහැර යනකොට රාවණාතුරන් හරහාම යන්නේ. ඒ අපේ රජුට අල්ලගන්න හරි නඩු කියලා ගන්නත් පුළුවන් අපිට. ඈ දුන්න ගිහින් ආයෙ. මේ මේ ඉතිහාසය මතක් කරලා මේ අපිට මේ ආරම්භයක් නේද කරන්නේ. ආන්නේ දක්ෂ පක්ෂ අපේ නායකයා තමයි මේ ලෝක නීතියේ ලොකුම බලවතා. ආරෝ සම්පන්න ප්‍රභා ප්‍රභාස්කර කරේවියක් තියෙන බුද්ධිමත් පිටිකර අවංක චරිතයක්. එතනින් තමයි අපි පිහිටුනේ. අපේ වංශය කොහොමයි? මේ හෙළ කියන රූප ගන්න හෙළ කියලා කියන්නේ. හෙළ රූපදේ හිටියා ගෝත්‍ර හතරක්. යක්ෂ, දේව, නාග, රාසුර කියලා. ඒකේ යක්ෂ ගෝත්‍රය තමයි බලවත්. දේව නාග රාසුරේ ගෝත්‍ර තමයි ඉතින් ඒවා එක්කම බලවත් නෑ. ඔය දේව කියන කට්ටියේ සබරව වැටලෙන්නේ. ඒ දේවසීනාගේ නායකයා තමයි සුමන. සුමන. එයා තමයි දෙවි කෙනෙක් වශයෙන් අර සුමන තමයි දෙවි කියලා ගන්න. ඒගොල්ලන්ගේ නායකයා. එතකොට මණියක් එක නාගරාජය. ඒ නාගරාජය කියේ කැරණි ඒ නාගදීන්ති ඒ හැටි තමයි නාගරේ. ඒ නාගයෝ පාවිච්චි කරලා කියන්නේ මැණික් කුඩු පාවිච්චි කරලා කියන්නේ. අද ඉන්න රජ මන්ත්‍රාත් කියන මැණික් කුඩු නෑ නේද? ඉතින් නාගයෝ කියලා ඉතින් පිළිසංකේම ණය කියලා දාගෙන ඉන්න මැණිකුරු පාවිච්චි කරලා තියෙනවා. තේරුණේ? ඉතින් යක්ෂ දේව නාග රාක්ෂස කියලා මේ ගෝත්‍රාකරක් තිබුණා. සිව් දෙල කියලා කියන්නේ ආමේද සිව් දෙල කියන එකෙන් තමයි සීහල කියන එක හැදලා තියෙන්නේ. සිව් දෙල සීහල. තේරුණා නේද? මෙන්න මේවා ඇත්ත වශයෙන්ම මේ අපේ ජාතිය ගැන ජාතික හැඟීමක් ඇති කරගන්න ආත්මාභිමානයක් ඇති කරගන්න අපේ මේ තරුණ ළමයින්ට පස්චිම ජනතාවට කියලා දෙන්න ඕනේ. අන්න එතකොට මේ ආත්මාභිමානයක් ඇති වෙනවා. දැන් ඔය අතර මේ සමාරෝ කිම්මන් පාන වේලාවනේ අර එකේ කියන මං කොල්ල කවර හොරාගෙන අර ඉන්දියාවෙම එපා වෙලා තාත්ති භාගයක් භෝගාලා ඒක අදත් භෝගාලා. මොකද ධම්ම මාසේ ඒක අඩක් ගෝගාලා මොහොතෙන් සමයන් යන ඕන කියලා කියනවා. අපේ දින කර්මකාර කරන මේ පැත්තට තමයි උලන් සිලාවේ. ඕක ඥානමය උඩට. ඒ වුණාද? ඈ ඉතින් ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ පිටනම් පාන පිටනම් මන්ජිකේ හිටියේ. බුදුහාමුදුරුවෝ කිව්වා මේ වැඩේ නම් හරියන්නේ නැහැ. ඩොක්ටර්ට <laughs> කතා කරලා කිව්වා ඔය එළ දුකට ඉන්නේ එළයින්ද නෝකන්ද කියලා. මේ මේ මේ මේ බුදුන් ආරක්ෂා කරගන්න. පිරිත් නෝකන්ද කියනවා. සක්‍රියද සක්‍රියවකට ගන්න ඔබ විෂ්ණුට දුන්නා. විෂ්ණු ඉඳාගත්ත බුදුහාමුදුරු ඉන්දියාවට ඇවිල්ලා කියලා. අර ඉන්දියාවේ නාමල උන්ට කවුද? ඔන්න ඔතන කවුද? විෂ්ණු තමයි මේ සාධන නැති කරලා කියන්නේ. ඒ කියන්නේ සාධනේ නැති කරලා කියන්නේ විෂ්ණු. අර බාර දීලා තියෙන ක්‍රියාත්මක ලක්ෂණ. එයා ඉතින් හිතුවා මේ බුදුහාමුදුරු ඉන්දියාවට ඇත්තා කියලා හිතාගෙන බැලුවා විජේමිනු හතේ. ඊට පස්සේ ඒක ප්‍රබල වුණා. ඊට පස්සේ අර කුවේනි මහානන්ද කියලා දෙයක්. කුවේනි ඊට පස්සේ අනේ අනේ ඔය පිළිස් නෝට මට දෙන්න අනේ අනේ ඔය පිළිස් නෝට මට දෙන්න කියලා පින්තෙන් දෙවි හිතුවා. කරන්න මොන තරම් ශ්‍රද්ධාවන්ත උපාසකම් කෙනෙක්ද කුවේනි කියන්නේ නේද? පිළිතුරක් කියලා මේකට දාන්නේ. ඔය ඔයගොල්ලෝ ඉතින් යක්ෂණියක් නම් පිළිතුරක් කියන්න පරි දැන් නුවන් දෙපන්නේ. සම්පූර්ණනේ ඉන්දියෙන් ගෙදී ඉස්සල් ගෙදී. එහෙනම් තමයි. ඉතින් මේ වගේ හිතලක් තිබුණේ නැහැ. හිතන්න පුළුවන් කරා. මෙන්න මේකයි උනේ. ඊළඟට විජේ යාත්‍රි කියන්නේ කවුද? සෝපාවේ කියන්නේ සුප්පාදේවි කියන්නේ ජල් කපුවෙක් කළා මේ වල්මත් වෙලා දුරාචාරය ගිහින් වනාන්තරගත වෙලා වන වන සිංහ කියලා මිනිහ දූෂණය කරන දරුවෝ දෙන්නෙක් කරා. කවුරු දූෂණය කරලා කියන්නේ? වන සිංහ කියලා මිනිහ වනාන්තරගත වෙලා එන්නේ මේ වන සිංහ නම් සුබ සිංහ නෙමෙයි. දැන් ඕකට දාන්න තියෙනවා සිංහයෙන්නේ මොකද ඉස්සන්තර ත්‍රිවිධ කටෙක්ට කාන්තාවකට මේ මිනිස්ය සරලෙත් තීකරලා දෙන්න පුළුවන් කියලා ඉක්මනට ගන්න ඔය එකක් මේ ත්‍රිවිධ ඕක කරු දෙන්න පුළුවන් බෑනේ ඒකවත් හිතන්න මේනේ වනකර නෙමෙයි මනසින්ද කියලා කියන්නේ ඈ ඉතින් පැටව දෙන්නේ හදාගත්තා ඉතින් බාල දෙන්න කියලා අන්තිමට ඉන්න බාල දෙන්න තමන්ගේ නම් ගහන්න නැත්නම් තියෙන නේද? මොකක්ද වැඩි ලක්ෂණ? හ්ම්. ඉතින් ඊට පස්සේ මේ සිංහ බාව මොකද කරන්නේ? අර වනසිංහ කියන තාත්තා තාත්තා සිංහාවේ තාත්තාගේ නම මොකද්ද? වනසිංහ නම. වනසිංහට විතර මරණයි. ඊට පස්සේ දැන් සිංහ බාව තාත්තට විදින් හදනකොට තාත්තා ඉස්සරහට පැන්නලු අනේ පුතේ මම මරන්න එපා කියලා ඉස්සරහට පැන්නා. ඒකට කියන ඉදින්න නම් නොඉදින්න බෑ. ඊට පස්සේ ඉන්න කවුරුත් පිටිපස්සට ගන්න විතරයි. දැන් මොකද වෙන්නේ? සිංහයා ඝාතනය කළා. ඝාතනය කියන අර්ථයෙන් තියෙන්නේ ල කියන එක. ඝාතනාර්ථයෙන් කියන්නේ ල කියන සිංහල භාෂාවේ. සිංහයා ඝාතනය කළේ හේයින් සිංහ බාහෝ සිංහල සිංහල ඔහුගෙන් පැවතෙන්නේ නැත්තෝ සිංහල යෝගය ඕන් දැන් කරගන්න සිංහ බාහෝ ගාගණය කරේින් සිංහ බාහෝ මුදලුනේ සිංහල වුණා දැන් මේ මන්ද ල කියලා කියන්නේ මන්ද කියන්නේ වතුර ල කියන්නේ ඝාතනය කරනවා කියන එකයි වතුර නගනවා සිංහාදාතනය කරන අර්ථයෙන් සිංහ බාහෝ මුදලුනේ සිංහල වුණා එතකොට සිංහල භාෂාවෙන් කරගෙන කටිය සිංහලයෝ. දැන් අපේ પરම්පරාව මොකක්ද? තීතුරු ගාතක પરම්පරාව නෙමෙයි. මන්නම් මේ પરම්පරාව නෙමෙයි. මේ પરම්පරාවේ කියද්දි ඒ කියන්නේ පෞද්ගලික දවසට සම වෙන කන්නේ දැන් නම් නැහැ කට්ටිය. පන්දාවේ දැක්කම මේ පස්සේ යනවා කියලා දැක්කම. ඒ කලාතුරකින් ඉන්නේ කියලා තමයි ඔය ඔය දැන් ඉන්නේ. දැන් ඉන්නේ සිංහල සීන් ඒලරියෙන් යටින් දැක්කා. ඒ නිසා සිංහලයේ කියන දේ දේවාන කියන තමයි සිංහලය. ඒගොල්ලෝ බලයි. යක්ෂයින් බලයි හැටියට. ඒක නෑ කියන්නේ ප්‍රකාශකම් ගන්න ආලෝකමත් උදලේ දැක්කම යක්ෂයෙක් කියලා බයනවා කියලා කියන්නේ ඒක නෑ. සාතන් වහන්සේලාට බය වුනේ ඒකයි යක්ෂයෝ කියලා. පහගත්තා. කවුද කියන්නේ? එහෙනම් අපි සීහල සිව් හෙළ කියන එකෙන් යක්ෂ ගෝත්‍රයටයි තිබිලා. ඒ කුවේණිගේ හමුදාවෙන්නේ කෙනෙක් හිටියා කියන මයිලවරන් මයිලවරන් කියන මෙහා පැත්තේ ගම. ඔය මයිලවරන් කොටා කියලා තියෙන යක්ෂයන් පිළිබඳව තියෙන කවිය අධ්‍යක්ෂක කපුන් දෙක දෙකම කපලා දාලා කුවේණිගේ මේ විජේගේ හමුදාව ගත්තා. මයිලවරන් කොටා හමුදා හමුදා වලේනම් තින්පතියි. එතකොට යක්වල කියලා කියන්නේ මොකක්ද? යක්වල කියන්නේ යක් පළවෙන්නේ. යක්කුගේ බලකොටු. යක් බල යක් බල වුණා යක් බල යක් බල ඒ කිනිකම කියන්නේ යකිනිකම මොකේනම් යක්ෂගේ කියෝ යකේ යකිනිකම කිනිකම ඒ වුණාද ඉතින් මම මේවා කියන්නේ ආවට කියලා නෙමෙයි හේතුකාරක ඇතුව කියන්නේ ඒක මම මේ කිව්වේ මොකක්ද අපේ ආත්ම අභිමානය කතා කරලා සිංහල ජාතිය මොනතරම් ප්‍රවෘත්ති කරලා ඈ පිරිසද්ද කියන්නේ අපි අපිට තේරුම් කරගන්න. මේ වර පිටිච්ඡාවේ මහින්දාව ගන්නනේ කියන්නේ. බලන්න මොන තරම් මුද ලස්සන කවියක් කරගෙන දීලා තියෙනවා නේද? ඉතින් අපි ඇත්තට මේවා ගැන කල්පනාවක් නැහැ. වහලා කියන්නේ ඔක්කොම. ඒ මම මේ කිව්වේ කවදා හරි දෙන්නතුනේ බුදුදහම අවසාන මොහොත දක්වා පවතින්නේ කවුරු හරි දන්නවද? සිංහල බෞද්ධයාට. තේරුණාද කියන්නේ? සිංහල බෞද්ධයාට. බුදුහාමුදුරුවෝ මේ ගැන දැනගෙන හිටියා. ඒක නෑ තුන් පාරක් හරි බලන්න ආවේ නේද? අපෝ බලන්න තුන් පාරක් හරි වුණා. ඉතින් මේකට තමයි ගන්න ගන්නවා තමයි. බුදුහාමුදුරුවෝ වැඩි නේද? යම් කිසි කෙනෙකුට පුළුවන් නම් බුදුහාමුදුරුවෝ වැඩි නෑ කියලා ඔප්පු කරන්න මම ඔප්පු කරනවා වැඩි කියලා. මම මේ අභියෝගය කරනවා. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් බුදුහාමුදුරුවෝ අපේ හෙළදෝකට වැඩි නෑ කියලා ඔප්පු කරන්නේ. එහෙම ඔප්පු කළොත් මම ඔප්පු කරනවා වැඩි අයින් කියලා. හොඳ නේද? බුදුහාමුදුරුවෝ අපි බලන් ආවා කියන එක අපිට නම් වන්නේ ගෞරවයක් නේද? ඒ ඕකත්ම කරලා ගන්නවා. ඈ? උන්වහන්සේ වැඩි අයින් කරන්නේ. මම හිතන්නේ නෑදෑය කවුරුත් ඇත්තම නෑ. ඔන්නනේ ඇති නේද නෑදෑය. බුදුහාමුදුරුවෝ සත්‍යවන් කියන්නේ. සත්‍යවන් කියන්නේ සත්‍ය කියලා කියන්නේ. හැකි බව කියන්නේ සත්‍ය කියන්නේ සත්‍ය කියන්නේ සත්‍යෝ කියන්නේ හැකි බව. හැකි බව කියන්නේ දක්ෂකම කියන්නේ. ඒක සත්‍යවන්තයේ ජීවත් එකයි, දක්ෂවන්තයේ ජීවත් එකයි, යක්ෂවන්තයේ ජීවත් එකයි. තියෙනවා මොනවන්නේ කොල්ලන් වැඩියෙන් දෙන්නාට මම පිළිගන්න ඕනේ කියන එක ප්‍රශ්නේ පිළිගන්න කරගත්තා. නිකන් දෙයිදයි කරාම බුදුහාමුදුරුවෝ සාක්‍යවන්ත ඒ සාක්‍ය කියන්නේ හැකි. දක්ෂකේ දෙන සාක්‍ය කියලා කියන්නේ සාක්‍ය හැකි. හැකි කියන්නේ දක්ෂ. දක්ෂය කියන්නේ දක්ෂවන්තය යක්ෂවන්තය. දක්ෂය යක්ෂයෙන් දක්ෂය කියන්නේ ඔය නෑට ඇතුළම නිකන් වෙන්න අපි බලන්න ආවේ නේද? කමක් නෑ නේද බුදුහාමුදුරුවෝ අපේ නෑට කියලා කිව්වා. <laughs> මම ඔබ ඔක්කොම ඔප් කරන්න පුළුවන්ද කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියලා මම කියන්නේ නෑ. මොකද අර ඉසිගිරි පර්වතේ ලංකාවට ඉන්නා කියලා මම කියන්නේ නැහැ. නමුත් ඒ වගේ නෑ තියෙනවානේ විකාර පිස්සු. ඇර පොතල් කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ කියලා මොන කෝට්ටේ කියනවද? දඹදිව බුදුහාමුදුරුවෝ ඉපදුනේ. ඔය විසිකිලි පර්වතේ, චිත්‍රකූට පර්වතේ ඔය සංසාර කියන්නේ නේද? ඉතින් ඒවත් එක්ක විකෘති කරනවා. ඒව විකෘති කරනාට මේ මේ විදිහට කියලා දෙන්නේ නැහැ නේද? ඒ බොරු කියනකට වඩා හොඳන්නේ මේ ඇත්තකේ ඇත්ත කියලා දෙනවා. මේ සිංහල ජනතාව තුළ ප්‍රෞಢත්වයක් ඇති කරලා දෙන්නේ හොඳයි නේද? අපි ඉතිහාසය ගැන කියලා තියෙනවා. දැන් බොරු කියන්න ඕනේ නැහැ බුදුහාමුදුරුවෝ ලංකාවේ පුදුනා කියලා කියන්නේ බොරු කියන්නේ. අද දුනියම ඔක්කොම විලා වේතන නඩක මොකම තියෙන්නේ නේද? නමුත් මම මේ කරපු දේශනාවේ ඔන්න ටිකට බලන්න. සිංහලෙන් කියන්නේ ආ මේකත් මේ ආත්ම අභිමානය ඇති කරගන්නවා මේ කියන්නේ. කවදා හරි මේ අප සිංහල බෞද්ධයන් කියලා දෙන්න තුන පුදුදාම අවසාන මොහොත දක්වා තියෙනවා. නමුත් අපි අපි ගැන අපේ මොළ කපා ගන්නවා. ඈ සිංහල ආන්දෝලනම සෝවාන් වෙලා ආදී අනාගාමී වෙලා ඉන්නවා කිව්වොත් ආන සිංහලද? ඕ ඕ සිංහලද? කවදාවත් වෙන්න බෑ. කවදාවත් වෙන්න බෑ. ඉතින් නික ගන්න බණ කියන්නේ සිංහලෙන්ද? ඔව් ඔව් සිංහලෙන් මේ හොඳට තේරුම් ගන්න පුළුවන් විදිහ තියෙනවා නේ. එහෙනම් කොහොමවත් වෙන්න බෑ. ඩබල් කරෝ. මෙන්න මේ පිටරටි මන දුන්නා කියලා ඉන්නවලු ධර්මවාන් සෝත මොකද වන්දන්නේ? රහත් කියන්නේ හරි. පිළිගන්න පුළුවන්. හරි. right කියන්නේ ඉංග්‍රීසියෙන් ඔව් ඔව් දකලායි. හොඳ තත්ත්වය. ඒ තමන්ගේ තමන්ගේ වුන් පිළිබඳ වටිනාකමක් දන්නේ නැහැ. ඈ? වගේනියක් ලබුණා නටපුවක් නේද? පොල්ගෙඩිය ලබුණා නේම රටපොල් පොල්ගෙඩියක් කියලා වටිනා. පුංචි නම් හින්දා. එහෙම නෙමෙයි පින්නතුනි අපි මේ ශ්‍රේෂ්ඨ උත්තර જાතියක් කියන්නේ. සිංහල ආන්දෝලන කනාගාමලා කියලා කිව්ව මන්නම් සාස්ත්‍රාගයන් කියලා පිළිගන්නවා හරියටම හරි. වණ කියන්නේ සිංහලෙන්ද කියලා කිව්වොත් එහෙනම් මම දෙපාරක් ට්‍රයිඩ් මාර්ක් එකක් දානවා. දෙපාරක් ට්‍රයිඩ් කරනවා හරියට හරි කියලා. මොකද පින්නතුනි මේ බුදු දහම බුදු දහම බුද්ධ ධර්මය මේ යුරෝපාදී රටවල ඉන්න ඉන්දියානු ජාතිකයින්ට පුළුවන් නම් උච්චාරණය කරන්න ඕනේ ඉවසි. ඒගොල්ලන්ගේ අර අර සීතල ස්වභාවය නිසා ඒක අත යම චර්ණය කරන්ද ගැඹුරු දෙයක් කියන්න සත්‍යයක් නෑ තීස් දීස් චූස් දීස් තීස් චෝස් දීස් තමයි. මේ අපේ ගමේකට ඉන්න උපාසකම් නැති උපාසකම් කෙනෙකුට දෙන්න සතිපට්ඨාන සූත්‍රය කියවන්නේ කියන ලස්සන කියවයි නේද? ඒ ටික හිතන්නේ. අර්ථකථනයක් ඒ වගේ තමයි ඉංග්‍රීසියෙන් අර්ථකථනය කරන්න බෑ මේක උනා සිංහලෙන් පුළුවන් තේරුණේ ඉතින් අපේ භාෂාව අපේ තියෙන ආත්මාභිමානය අපේ ගෞරවය අපේ මුතුමින්තන්ගේ වටිනාකම අපේ ජාතික හැඟීම මේවා අපි ඒකවල තමයි දැන් අද වෙලා තියෙන්නේ ඔය මොකක්ද මාධ්‍යමක් තියෙනවා දැන් Serinin getir. Derine serine getir. මාධ්‍යවල කියන්නේ මේ කියන්නේ දෙන්නේ මේකට බැරිද බුද්ධන් කරණම් ගන්න කියන්නේ බැද චරේ ඉතින් අපේ ඇත්තොත් ඉතින් අනේ හරි දේශන් තමයි. ඒක සිංහලෙන් නේ කියවන්නේ. මම දන්නවා. ඕකට දැයිද බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. ඒවත් නේද අපි මාධ්‍ය විස්තර කරන්නේ. මොනවද මේ කොටදී? බලන්න මේ මාධ්‍ය වල ගිහින් අපි ලොකු ලොකු තැන් වල ගිහින් ඔය පටිය වලද පැටිය ධර්මය දාලා තියෙනවා නේද? ඕ අප අප විසින් අපි ප්‍රපාතේ දා ගන්නවා කියන්නේ මම නම් අමුහෙන් කෙනෙක් කතා කරන්නේ නැහැ. මම කතා කරේ මේ ටික කියන්න වෙනවා මට ඇත්ත වශයෙන්ම. මට දෙන්න සිංහල අවුරුදු වශයෙන් දෙන්න තියෙන පණිවිඩය ඔක තමයි. අපේ තියෙන ආත්මාభిමානය වැදගත්කම ඈ. කමන්නේ නැහැ. එහෙම හිතුවට මොකද කියන්නේ කරන්නේ? ඔය මහාන්තයේ කියන තැනක සියලුම සිංහලයේ බෞද්ධයෝ ඉන්නේ.